වීවලට වෙච්ච වැඩේ වීමිල රුපියල් 18යි 20යි බොරෝක 18යි ඊය වෙනකොට මම හම්බන්තොට ගියාම 22යි මුළු රටේම 22යි සාමාන්‍ය හැබැයි හාල් මිල 125යි 110යි ඊමිල අඩු වෙනකොට සාල් මිල අඩු වෙන්න බෑ සාපේක්ෂිතව නමුත් මේක වෙන්නේ මේ පැත්තට අඩු වෙනකොට මේ පැත්තෙන් වැඩි වෙනවා ඒකේ ඉඳන් සහෝදරයා මේක තමයි මෙයාලට කල්පනා කරන්නේ කරගන්න බැරි